සමන්තාලිසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්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 බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස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 සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි විශාල පිරිසක් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව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 තමා ගන්න මේ උතුම් වූ සද්ධර්ම දානමය පින්කම ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට ශ්‍රවණය කරන්න පුළුවන් වෙන ආකාරයෙන් බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විසිරුවා හරින්නද කටයුතු සංවිධානය කරගනිමින් ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ එකම දානය සද්ධර්ම දානයයි. ඒ උතුම් වූ දානමය පින්කමද සිදු කර ගනිමින්ම කටයුතු වල යෙදලා ඉන්න මොහොත. ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලැබෙන කුසලයක්, සද්ධර්මයේ දානය කිරීම තුළින් ලැබෙන කුසලයක්, ඊ타ම ඉක්මන් භවයක, ඊ타මත්ම කෙටි කාලයකින් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලබා ගැනීම සඳහාම පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතනිය අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අංගුත්තර අට්ටක නිපාතයේ සඳහන් වෙන අනුරුද්ධ සූත්‍රය තමයි අදත් ධර්ම මාතෘකාව. මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මීට පෙර ධර්ම දේශනා දෙකක් සිදු කළා. අද සූත්‍රය ආශ්‍රයෙන් කරන තුන්වෙනි දේශනාව. අනුරුද්ධ මහරහතන් වහන්සේ එහෙම නැත්නම් උන්වහන්සේ රහත් භාවයට පත් වෙන්න කලින් උන්වහන්සේගේ අරහත්ත්වය උදෙසා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මහා පුරුෂ විතර්ක පැහැදිලි කරන දේශනාවක් තමයි මේ අනුරුද්ධ සූත්‍ර දේශනාව. ඒ මහා පුරුෂයන්ට පමණක් වැටහෙන මහා පුරුෂ විතර්ක දෙකක් අපි සාකච්ඡා කරන්නත් යෙදුන කලින්. අද තුන්වෙනි මහා පුරුෂ විතර්කයෙන් තමයි ධර්ම දේශනාව ආරම්භ කරන්නේ. තුන්වෙනි මහා පුරුෂ විතර්කය තමයි පවිතිස්සසායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස. මේ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස එහෙම නැත්නම් පවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස කියන මේ කාරණාව ඊපස්සේ පැහැදිලි කරනවා මේ ධර්මය පිරිසිදු විවේක ඇත්තාට පමණයි මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් වෙන්නේ පිරිසිදු විවේක ඇත්තාට පමණයි පිරිස මැද සිටින්නාට මේ ධර්මයෙන් සැබෑ වූ ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ කියලා. එතකොට මේ විවේක සුවය, පවිවේකය මේ කියන කාරණාව නැවත කොටස් තුනකට බෙදලා අපේ බුදුරජාණන් වහන්සේ මෙතන සිහිපත් කරනවා. ඒ කොටස් තුන තමයි කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. එතකොට අපි මේ උපදි විවේකය නැත්නම් පවිවේකය කියන මේ වචන තමයි ඉදිරියට පාවිච්චි කරන්නේ. නමුත් මේ වෙලාවේ කෙටියෙන් මේ වචනවල තේරුම සිහිපත් කළොත් ඒක තේරුම් ගන්න ශ්‍රාවකයාට පහසු වෙන නිසා කාය විවේකය කියලා කියන්නේ තනියම හැසිරෙනවට. පිරිසක් නැතුව තනියම හැසිරෙන පුජ්‍යලයාට පුදුමාකාර කායික විවේකයක්. චිත්ත විවේකය කියලා මෙතන සඳහන් කරන්නේ ධාන මට්ටම් 8ටම සමවැදෙන්න පුළුවන් ආකාරයට තමන්ගේ හිත පිරිසිදු කරගත්ත පුද්ගලයාට තමයි චිත්ත විවේකයක් තියෙනවා කියලා මෙතන සඳහන් කරන්නේ. ධාන මට්ටම් 8ටම සමවදින්න පුළුවන් මට්ටමට තමන්ගේ හිත පිරිසිදු වෙලා තියෙන්න ඕනේ. උපදි විවේකය අරිහත්ත්වයටපත් වූ කෙනාට එහෙම නැත්නම් කෙලෙස් වලින් තොරව ලබන්නා වූ විවේකය. ඒකට තමයි මෙතන උපදි විවේකය කියලා කියන්නේ. ඉතින් මේ කාරණාව පැහැදිලි කරන්න තවත් මේ බොහෝ සූත්‍රවල අපේ බුදුරජාණන් වහන්සේ කරුණු ගැන හැර දක්වලා තියෙනවා. ආන් ඒ කරුණු වලින් මනාව පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ මේ විවේකය කොයිතරම් අගය කරන්න යෙදුනද බුදුරජාණන් වහන්සේ මොනතරම් විවේකයට ගරු කළාද එහෙමනම් භාග්‍යතුන් වහන්සේ අපි සමග කටයුතු කරන්නට යෙදුනේ මොන තරම් කරුණාවක් බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන නිසාද කියන කාරණාව මේ කරුණ අධ්‍යයනය කරනකොට අපිට පැහැදිලි වෙනවා. අන් ඒ නිසා එතන පැහැදිලි කරනවා එක දවසක් අපේ බුදුරජාණන් වහන්සේ මේ කොසල් දනව්වේ වැඩ වාසය කරන කාලේ ඉච්ඡා නංගනවාසී බ්‍රාහ්මනෝරු පිරිසකට දැනගන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ කොසල් දනව්වේ වැඩ ඉන්නවා කියලා. ඉතින් මේ බ්‍රාහ්මණවරු බුදුරජාණන් වහන්සේ ගැන අහලා තියෙනවා. මහරහතන් වහන්සේලා ගැන අහලා තියෙනවා. ඒ නිසා මේ බ්‍රාහ්මණවරු කල්පනා කරනවා ඒ අනන්ත බුදු ගුණයන්ගෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ තරම් ශ්‍රේෂ්ඨයි. ඒ මහා ගුණස්කන්ධයකින් ශ්‍රේෂ්ඨ වෙච්ච බුදුරජාණන් වහන්සේ උදෙසා පූජාවක් කරන්නේ නම් එයද අතිශයින්ම මහත්ඵලයි. බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන දහස් ගණන් මහරහතන් වහන්සේලාද වැඩ ඉන්නවා. උන්වහන්සේලාද භාග්‍යතුන් වහන්සේ අනුව ගමන් කරන අය. උන්වහන්සේට කීකරු වෙලා මේ සංසාරේ කෙලෙස් වලින් එතර වෙච්ච අය. ඉතින් මේ බ්‍රාහ්මණවරු කල්පනා කළා මෙවැනි අනන්ත බුදු ගුණ වලින් යුක්ත භාග්‍යතුන් වහන්සේ දකින්න එකම මහත් වූ භාගියක්. උන්වහන්සේට කීකරු වෙමින් උන්වහන්සේ අනුව ගමන් කරමින් කෙලෙස් බරින් නිදහස් වෙච්ච මේ මහරහතන් වහන්සේලා දකින්න ලැබෙනවා නම් ඒකත් මහා භාග්‍යයක්. ඒ නිසා අපි යමු බුදුරජාණන් වහන්සේ දකින්න කියලා විශාල බ්‍රාහ්මණ පිරිසක් බුදුරජාණන් වහන්සේ වැඩ කරන තැන යම් තැනකද ඒ වනාන්තර ප්‍රදේශයට එළඹුණා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන තුරු භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න අවස්ථාව එළඹෙන තුරු මේ අය දැන් ద్వාරයේ ගාව එකතු වෙලා නමුත් විශාල පිරිසක් ඉන්න නිසා උස්සලින් උස්සලින් කතා කරනවා. ඒ නිසා දැන් මෙතන ඇහෙන හඬ බොහෝම ඉහළයි. හැබැයි බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාවයටම තමයි බොහොම කැමති. මේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නේ ආයුෂ්මත් නාගිත මහතෙරුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නාගිත තෙරුන් වහන්සේගෙන් අහනවා නාගිත මාළුකාරයෝ මාළු අල්ලනකොට කෑ ගහනවා වගේ. ඒ හඬ කියලා ඇහුවා. ඒ වෙලාවේ නාගිත ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉච්ඡා නංගල වාසී බොහෝ බ්‍රාහමනෝරු පිරිසක් විවිධ වූ පූජා භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍යත් අරගෙන වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා ඉන්නවා. ඒ පිරිසගේ තමයි මේ හඬ ඇහෙන්නේ කියලා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නාගිත මම පිරිස එක්ක ඉන්න කැමති නෑ කියලා. මේ භාග්‍යතුන් වහන්සේ විවේකය හොයන තරම පැහැදිලි වෙන තැන් නාගිත මම පිරිසක් එක්ක ඉන්න කොහොමවත් කැමති නෑ. ඒ වෙලාවේ නාගිත ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මේක අනුකම්පා කළ යුතු කාලයයි. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නාගිත පිරිස මටත් මම පිරිසට එකතු නොවේවා. මම බොහොම විවේකීව ඉඳමයි නිරන්තරයෙන් උත්සාහ දරන්නේ. නැවත වතාවක් නාගිත ස්වාමීන් වහන්සේ සිහිපත් කරනවා භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරන සේක්වා. ඒ අයට අනුකම්පා කරන වෙලාවයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් එතකොට මේ කාරණාවෙන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සු රැස් වෙන තැන්වල කාලය ගත කරන්න කොහොමවත් කොහොමවත් කැමති නෑ. තනියම විවේකීව ඉන්නම තමයි හැම වෙලාවෙම උත්සාහ දරන්නේ. ඒ විවේකීව ගත කරන කාලයට බුදුරජාණන් වහන්සේ මොනවා කරනවද? ඒ හැම වෙලාවකම භාග්‍යතුන් වහන්සේ ධානයකට සමවදිනවා. අපි වගේ මේ විවිධ දේවල් කල්පනා කරන්න මේ කාලය යොදන්නේ නෑ භාග්‍යතුන් වහන්සේ ධානයකට සමවැදෙනවා. සමවැදිලා ඊටාම විවේකීව වැඩ ඒ විවේකය මොන තරම් බුදුරජාණන් වහන්සේ අගය කළාද කියන කාරණාව තවත් තැනක සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ දහස් ගණන් දසදහස් ගණන් දෙනාට ධර්ම දේශනාවක් සිදු කරනකොට මේ යම් කාරණාවක් පිළිබඳව ඇති වෙන ශ්‍රද්ධාව බහුල වෙච්ච නිසා බණ අහන අය අතරින් සාදුකාරයක් නැගෙනවා. සමහර දේශනාවල් වල දේශනාව අතරේ ප්‍රීතියක් ඉපදිච්ච නිසා ශ්‍රාවක පිරිස සාදු කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දන්නවා මෙන්න මේ කාරණාව නිමා වෙනකොට ශ්‍රාවක පිරිසෙන් සාදුකාරයක් නැගෙනවා කියලා. ආන් මේ සාදුකාරයේ නැගෙන ධර්ම කාරණාව නිමා වෙනවත් එක්කම බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදෙනවා කියලා සඳහන් කරන්නේ සාදුකාරයේ ඉවර වෙන තුරු. ඒ කියන්නේ සාදුකාරයක් ඉවර වෙන්න ගත වෙන ඒ ඉතා සුළු කාලයවත් නිකන් නිෂ්කාරණේ ගත කරන්නේ නැහැ තමන් වහන්සේගේ විවේකය හොයාගන්නම භාග්‍යතුන් වහන්සේ ඉතාම කැමැතියි. ආන් ඒ නිසායි මෙතන සඳහන් කරන්නේ නාගිත පිරිස මට එකතු නොවේවා මම පිරිසට එකතු නොවේවා. පිරිස මටත් මම පිරිසටත් එකතු නොවෙන එකම තමයි මගේ බලාපොරොත්තුව කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් ඒ වුණාට නාගිත ස්වාමීන් වහන්සේ අවස්ථා කීපයකම ස්වාමීනි අනුකම්පා කරන සේක්වා කියලා ඉල්ලීමක් කළා. පිළිතුරේ මේ මේ අවස්ථාව යම් තැනකට වැහි වහිනවා නම් මේ කාරණාව පැහැදිලි කරනවා යම් තැනකට වැහි වරුසා වැටෙනවා නම් ඒ වැටෙන ජලය හැම වෙලාවෙම ගලාගෙන යන්න උත්සාහ කරන්නේ පහළට ආන් ඒ වාගේ බුදුරජාණන් වහන්සේලාගේ මහරහතන් වහන්සේලාගේ අනන්ත සීල සමාධි ආදී මහා ගුණයන් නිසා මේ පශ්චිම ජනතාව බ්‍රාහ්මණවරු ගෘහපතිවරු සාමාන්‍ය ජනතාව මේ හැමෝම බුදුරජාණන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේලාගේ මේ අනන්ත ගුණ දැනගෙන උන්වහන්සේලා කරාම නිරන්තරයෙන්ම එළඹෙනවා. ඒ කාරණාව නතර කරන්න කොයි වගේද ඉහළට වහින ජලය පහළට නිරන්තරයෙන් ගලන එක නවත්තන්න බෑ වගේ මේ මහා ගුණ කදම්බයන්ගේ වටිනාකම අවබෝධ කරගත්ත මේ මිනිස්සු උන්වහන්සේලා යම් තැනකද උන්වහන්සේලා හොයාගෙනම නිරන්තරයෙන්ම නිරන්තරයෙන්ම ගමන් කරනවා නාගිත තෙරුන් වහන්සේට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ නාගිත පිරිසක් රැස් වෙනවා කියලා කියන්නේ කීර්තියක් ඇති වෙනවා. ඒ පිරිස පැහැදෙන නිසා එකතු වෙන්නේ. ඒ පැහැදිච්ච පිරිස Tamange පැහැදීම ප්‍රකාශ කර කර ප්‍රශංසා කරනවා. ඒ කෙනාගේ කීර්තිය ඊළඟට හැම පැත්තෙම දස දිශාවේ පැතිරෙන්න පටන් ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ කැමැතිද භාග්‍යතුන් වහන්සේගේ කීර්තිය පැතිරලා යනවට බුදුරජාණන් වහන්සේ කැමති නෑ. ඇයි මේ කීර්තිමත් බව පැතිරෙන්න පැතිරෙන්න වෙන්නේ තමන්ගේ අවිවේකය තමන් පිටිපස්සෙන් ගමන් කරනවා. තමන්ගේ පහසුව සුවය තමන්ට ක්‍රමක්‍රමයෙන් අහිමි වෙනවා. ආන් ඒ නිසා දේශනා කරනවා නාගිත යසස මට මට යසසක් එකතු නොවේ එකා කියලා. කීර්තිය මට ඇති නොවේවා මම කීර්තියට බඳුන් වන්නේක් නොවේවා. එනම් භාග්‍යතුන් වහන්සේ මේ යසස කියන කාරණාවට කැමති කැමතිත් නැහැ. ඒත් විවේකේ නැති වෙන නිසා. නෙක්කම්ම සුවය, පවිවේක සුවය, උපසම සුවය සහ මේ මේ නිරන්තරයෙන්ම මේ සුවයන්ගෙන් මම නිදුකින්ම ඒ සුවයන් භුක්ති විඳින්නමයි කැමති. නෙක්කම්ම සුවය, පවිවේක සුවය, උපසම සුවය යන සුවයන් තමයි මම නිදුකින්ම ලබන්න ඕනේ. මේ සුවයෙන් තොර දෙයක් මම ප්‍රාර්ථනා කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ ලාභ සත්කාරවල තියෙන්නේ කෑම බීම ආදී දේවල්. දැන් අර බ්‍රාහමණවරුත් මොනවද ගෙනල්ලා තියෙන්නේ? ඒ අයත් පූජා කිරීම සඳහා බොහෝ ආහාර පාන, කැවිලි පෙවිලි බොහෝ දේවල් සකස් කරගෙන එන්නේ. එතකොට මේ කීර්ති ප්‍රශංසා වැතිරිලා යනකොට යම් පිරිසක් ඒ තැනට රැස් වෙනකොට ආහාර පාන ආදියත් ඒ වගේම ඒ ඒ අය අරගෙන ඉන්න රැස් වෙන්න පටන් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ අහනවා නාගිත මේ රැස්වීමෙන් ඇති ඵලය මේ රැස් වෙන සියලුම දේවල් මල මූත්‍රා වලින් කෙරවල වෙන දේවල්. එහෙමනම් නාගිත ඒ දේවල් නොලැබෙන එකම නොලැබෙන එකම හොඳයි. විවේකයට ඒක බොහොම පහසුයි. බුදුරජාණන් වහන්සේ මේ විවේකය කියන කාරණාව සකස් කරගන්න අන් ප්‍රත්‍ය ලාභ කියන දේවල් දැකලා තියෙන හැටි. මේ ඔක්කොම මල මුත්‍රා වලින් කෙරවෙන දේවල්. ඒ නිසා ඒවා නොලැබුණාටම නොලැබුණාටම කමක් නැහැ කියලායි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ආහාරවල ඒකාන්ත ඵලය නාගිත මල මුත්‍රා ඒකාන්ත ඵලය මල මුත්‍ර වෙන වෙන්න දෙයක් වෙන වෙන්න දෙයක් නෑ ඒකට. ආන් ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේවල් ඒ දේවල් ප්‍රතික්ෂේප කළා පිළිකුල් කළා. ඊළඟට සඳහන් කරනවා ප්‍රිය වූ දේවල් වල ඒකාන්ත ඵලය දුකක් සහ දෝමනසය. යමකට ප්‍රියයි නම් ඒකේ තියෙනවා ඒකාන්ත ඵලය. ප්‍රිය බව සතුට තියෙන කෙටි කාලයයි. නමුත් දීර්ඝ කාලයක් ඒකෙන් දුකක් සහ දෝමනස්යක් එකතු වෙනවා. తాවකාලික සුවයක් හැම වෙලාවෙම දීර්ඝ කාලීන දීර්ඝ කාලීන දුක. එහෙනම් මේ මොකක් නිසාද දුක? ඇලීම නිසා. මේ මේ ඇලීම නිසා නිරන්තරයෙන් දුක් ඇති වෙනවා. මේ එකතු වීම නිසා මේ බැඳීම යසස නිසා මේ ගීර්තිය නිසා හැම වෙලාවෙම දුකක්ම තමයි ඇති වෙන්නේ ඇලීමක්මයි තමයි ඇති වෙන්නේ ආන්ගේ ඇලීමට මම කවදාවත් කැමති නැහැ මට විවේකීව වාසය කරන්න අවශ්‍යයි කියලා සඳහන් කරනවා දැන් මේ මෙච්චර කාරණා ගොඩක් සඳහන් කරන්නේ මේ විවේකය කියන ධර්මතාවය මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරන හැම කෙනෙකුටම වටින නිසා ඒකනේ මේ මහා පුරුෂ විතර්කයක් සඳහන් කළේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරනවා නම් යමෙක් ඔහුට විවේකය අත්‍යවශ්‍ය තමයි විවේකයෙන් තොර පුද්ගලයාට මේ මාර්ගයේ ගමන් කිරීම ඉතාම අපහසුයි කියන එකමයි මේ සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා අසුබ නිමිත්ත යම් කෙනෙකුගේ සිත අසුබ නිමිත්තට හැම වෙලාවෙම බැහැ ගන්නවා නම් ඒ තුලින් රැස් වෙන්නෙම රැස් වෙන්නෙම කුසලයක්. ප්‍රිය වූ නිමිත්තක ඇලීම තුළ ඇති වෙන්නේම දුකක් සහ අකුසලයක්. හැමදේම ප්‍රතික්ෂේප කරලා අසුබ නිමිත්තට බැහැගන්න කෙනා ඒකාන්ත වූ කුසලයක් අත්පත් කරගන්නවා. විවේකයට කැමැති බව මේ හැම කාරණාවෙම අපිට පැහැදිලි කරලා දේශනා කරනවා. ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මේකට තව කරුණු කීපයක් මේ විවේකය යගේ කරන්නේ. එතන පළවෙනි කාරණාවේදී සඳහන් කරනවා මිනිස්සු නිතරම පිරිස් පිරිස් එකතු වෙලා ඉන්න කැමති. ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය. තනියම ඉන්න හරි අකමැති. හැම වෙලාවෙම පිරිසක් හැටියට එකතු වෙලා ජීවත් වෙන්න මිනිස්සු කැමති. ඒ ස්වභාවය අපෙන් ඕන තරම් ඉන්න තියෙනවා. සමහර වෙලාවට gedara තනි වුණොත් gedara ඉන්න සියලුම දෙනා කොහේ හරි ගිහිල්ලා තමන් විතරයි අද ගෙදර ඉන්නේ. එදාට අපිට දැනෙන්නේ පුදුම කාන්සියක්. පුදුම පාළුවක්. වෙන කොහාට හරි ගියෙත් නැත්තම් වෙන කවුරුවත් ගෙදර ආවෙත් නැත්තම් යටත් පිරිසෙන් පාළුව කාන්සිය මකාර ගැනීම සඳහා ගුවන් විදුලි යන්ත්‍රයක්, රූපවාහිනී යන්ත්‍රයක් ක්‍රියාත්මක කරගන්න හරි අපි උත්සාහ කරනවා මේ පාළුව මකා ගන්න. එහෙම නැති වුණොත් යටත් පිරිසෙන් අද නම් දුරකථනය අරගෙන ටිකක් වැඩිපුර කතා කරන්න පුළුවන් එක්ක කෙනෙක් එක්ක කතා සංවාදයකට හරි ගමන් කරනවා මේ කාංශිය නැති කරගන්න ඕන නිසා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ මේ මිනිස්සු නිතර නිතර පිරිස් වශයෙන් එකතු වෙලා ජීවත් වෙන්නම කැමතියි. පිරිසක් එකතු වෙලා අපිට පේන තැනක අපි දන්න පිරිසක් කතා ලාභයේ යෙදිලා ඉන්නවා. අපි පැත්තක තනියම ඉන්නවා. නැත්නම් පැත්තක තනියම කරන වැඩක යෙදිලා ඉන්නවා. අපි මේ වැඩේ ඉක්මනට ඉවර කරන්න කැමති මොකක් නිසාද? අර පිරිස ගාවට ඉක්මනට එකතු වෙන්න ඕන නිසා. ඒක අපේ ස්වභාවය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ. නමුත් ආන් එහෙම රැස් වෙන අයට නෙක්ඛම්ම සෝයවත්, පවිවේක සෝයවත්, නැත්නම් උපසම සෝයවත් කවදාවත් ලබන්න ලබන්න බෑ කියලා දේශනා කරනවා ඒකත වීම තුලම. ඊළඟට පැහැදිලි කරනවා නාගිත එක භික්ෂුවක්. තමා විසින් තමාට කිටි කවා ගන්නවා. කිටි කවාගෙන සිනහ වෙනවා. අනික් අය හිනස් වෙනවා. නාගිත ඔවුන්ට කවදාවත් මේ ශාසනයේ නෙක්ඛම්ම සෝයවත් පවිවේක සෝයවත් උපසමසෝයවත් ලබන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ කරුණු අන්තිමට කොතෙන්ට එකතු වෙනවද කියලා මේ සූත්‍රයේ අන්තිම මහා පුරුෂ විතර්කයේදී සාකච්ඡා කරනවා මේ කෙරෙන කාරණා පිළිබඳව තවත් තවත් විස්තර සහිතව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් භික්ෂුවක් හොඳට වළඳලා ඊතා සුවපහසු යහනා මත ඇඳක කවිච්චියක එහෙම නැත්නම් බිමක මේ පහසු තැනක ඒ මේ අතට පෙරලි පෙරලි සැතපි සැතපි ඉන්නවනම් මේ ඇලේට සැතපිලා ඉන්නකොට ඒ ඇලේ ලැබෙන සුවය හොඳ නැහැ කියලා හිතෙනවා. එතකොට අපි අනිත් පැත්තට හැරිලා උඩු ගලිය අතට නිදා ගන්නවා. ටික වෙලාවක් ඉන්නකොට එහෙම හොඳ නැහැ කියලා හිතෙනවා. එතකොට අපි අනිත් ඇලයට හැරෙනවා. තවක් ඉන්නකොට එහෙම හොඳ නෑ කියලා හිතෙනවා. සමහර වෙලාවට තව ටිකක් මුලින් අතට හැරිලා එක පාදයක් පැත්තකට නමාගෙන එහෙම ඉන්නකොට සුවයි කියලා වගේ හිතෙනවා. නිින්ද යනතුරු එහාට මෙහාට පෙරලි පෙරලි මේ ඉරියව්වේ සුවයක් හොයනවා. නමුත් මේ මෙහෙම සුවය හොයන අයට කවදාවත් නෙක්ඛම්ම සුවය, පවිවේක සුවය, උපදි විවේකය කියන එක හම්බ වෙන්නේ නැහැ කියලා නාගිත ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ ගමේ කෙරවලි, ගම කෙරවලේ තියෙන ආරාමේ නැත්තම් පන්සලේ ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේ නිරන්තරයෙන් සමාධියට සමවදිනවා. බොහෝම හිත සංසුන් කරගෙන මේ ශාසනය ඉහළට ආපු කෙනෙක්. නිරන්තරයෙන් උන්වහන්සේට සමාධි සෝය භුක්ති විඳින්න පුළුවන්. සමාධියට සමවැදිලා ඉන්නේ. ඒ වුණාට නාගිත මේ සමාධිය මේ භික්ෂූන් වහන්සේට සෝයක් හැටියට භුක්ති විඳින්න ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ. හේතුව කොතෙක් වෙලා උන්වහන්සේ සමාධි සෝය විඳින්නද? ගම කෙළවර ඉන්නේ. දායකයෝ කොයි කොයි වෙලාවෙ එන්නේ නැති වෙයිද? ඒගොල්ලන්ට එන්න වෙලාවක් නැහැ. ඒගොල්ලන්ට එන්න වෙලාවක් කලාවක් නැති නිසා ඒගොල්ලෝ උදේ පාන්දරමත් එනවා. ඒගොල්ලෝ දහවලෙත් එනවා. ඒගොල්ලෝ දන් වළඳන වෙලාවෙත් එනවා. ඒගොල්ලෝ පින්ඩ පාතේ වඩින්න යන වෙලාවෙත් එනවා. ඒගොල්ලෝ බුද්ධ වන්දනාවට යන වෙලාවෙත් එනවා. ඒගොල්ලෝ විවේක ගන්න වෙලාවටත් එනවා. ඒගොල්ලෝ පොතපත කියව ගන්න වෙලාවටත් එනවා. ඒගොල්ලෝ භාවනාවකට සමවදින්න සූදානම් වෙන වෙලාවකට සාමණේර භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. එහෙමනම් මේ ගම කෙරවල ආරණ්‍යයේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේට කොතෙක් වෙලාවක් ඒ සම්විඳින්න ලැබෙනවාද කියන කාරණාව නම් සඳහන් කරන්න බෑ මේ මිනිස්සුන්ගෙන් ඒ තරම්ම ඒ තරම්ම උන්වහන්සේට කරදරයි. ඒ නිසා උන්වහන්සේගේ කාය චිත්ත විවේකයක් ලබා ගන්න උන්වහන්සේට ඉඩක් දෙන්නෙම ඉඩක් දෙන්නෙම නෑ. ඒ නිසා ඒ භික්ෂූන් වහන්සේ මම අගය කරන්නේ නැහැ මොකද උන්වහන්සේට ඒ විවේකී ලබා ගන්න පුළුවන් කමක් නැති නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නමුත් ආරණ්‍යයට වෙලා ආහාර වළඳලා නිදිමතේ ඉන්න භික්ෂූන් වහන්සේ නමක් ඉන්නවා. ආරණ්‍යයේ ඉන්නේ කැලෑවේ. දන් වළඳලා ඉන්නේ. දැන් උන්වහන්සේට බොහොම නිදිමතයි. හැබැයි උන්වහන්සේට අර ස්වාමීන් වහන්සේට වගේ සමාධියක් නැහැ. නිදිමතයි. බුදුරජාණන් වහන්සේ මේ මේ නිදිමතේ ඉන්න භික්ෂුවගේ කරනවා. ගම කෙළවර පන්සලේ සමාජයෙන් ඉන්න ස්වාමින් වහන්සේ වගේ කරන්නේ වගේ කරන්නේ නැහැ. හේතුව ගම කෙළවරේ ඉන්න ස්වාමින් වහන්සේට මිනිස්සුන්ගෙන් හරියට කරදරයි. නමුත් මේ කැලෑවේ ඉන්න ස්වාමින් වහන්සේටත් මිනිස්සුන්ගෙන් කරදරද? උන්වහන්සේට කාගෙන්වත් කරදරයක් නැහැ. උන්වහන්සේට මේ වෙලාවේ තියෙන එකම කරදරයක් විතරයි. ඒ තමයි Tamanට දැනෙන නිදිමත. මේ නිදිමත කියන කරදරයෙන් මිදුනට පස්සේ උන්වහන්සේට පුළුවන් මේ කාය චිත්ත විවේකයන් හොයාගෙන ගමන් කරන්න සමාධිය උදෙසා ගමන් කරන්න තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට ගමන් කරන්න කාගෙන්වත් බාධාවක් නැතුව ඒ කටයුතු වල නිරත වෙන්න අවස්ථාව තියෙන නිසා දැන් මේ භික්ෂුව මේ නිදිමතින් මිදිලා තමන්ගේ ආධ්‍යාත්මික සුවයට ලැබෙයි. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වගේ කළා. ඊළඟට සඳහන් කරනවා අරණ්‍ය වාසී සිත සමාධිගත නැතුව දැන් අර ස්වාමින් වහන්සේ අරණ්‍ය වාසී නමුත් නිදිමතේ ඉන්නේ දැන් ඊළඟට සඳහන් කරනවා ආරණ්‍ය වාසී සිත සමාධියට සමවැදිලා නැති භික්ෂුවක් ඉන්නවා. නමුත් ඒ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අගය කරනවා ඇයි උන්වහන්සේට කාගින්වත් කරදරයක් නැති නිසා දැන් සමාධියට සමවැදෙන්න ඕනේ කියලා හිතුනොත් උන්වහන්සේට ඒ සඳහා දැන් වීර්ය ආරම්භ කරන්න පුළුවන්. හැබැයි ගම කෙරවල පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේට එහෙම බැහැ උන්වහන්සේ ඒ සඳහා වීර්ය ආරම්භ කරලා ටික වෙලාවක් ගත වෙන්නේ කවුරු හරි ඇවිල්ලා කතා කරනවා. එහෙම නැත්නම් ආරණ්‍යයේ ඉන්න කෙනෙක් උන්වහන්සේට ගිහිල්ලා කියනවා ස්වාමින් වහන්සේ අහවලා ඇවිල්ලා ආය අර කාරණාව නතර කරලා උන්වහන්සේ එන්න සිද්ධ වෙනවා. උන්වහන්සේ නාවොත් මිනිස්සු ඊළඟට දොස් කිය කියා යන්න පටන් ගන්නවා. චෝදනා කරනවා. විවිධ කරුණු වලින් විවිධාකාරයෙන් අපහාස කරන්න පටන් ගන්නවා. ඒ නිසා ස්වාමින් වහන්සේගේ විවේකයේ උන්වහන්සේට දෙන්නෙම දෙන්නෙම නැහැ. නමුත් සමාධිය නැතුව වනාන්තරයේ ඉන්න භික්ෂුව බුදුරජාණන් වහන්සේ ඒ නිසා ආගේ කරලා තියෙනවා. ඊළඟට අරණ්‍යයේ ඉඳලා හිත සමාධි කරගත් කෙනා ගැන හිතලා සතුටු වෙනවා. තව ටික වෙලාවකින් සමාධිය නැති භික්ෂුන් වහන්සේත් සමාධිය උදෙසා කටයුතු කරන නිසා උන්වහන්සේට මේ සමාධිය හොයාගන්න පුළුවන් නිසා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අගය කළේ කාවද මේ මේ වනාන්තරයේ ඉන්න භික්ෂුව අගය කළා වෙන කාරණාවක් නිසා නෙමෙයි තමන්ගේ ධර්ම ඥානෙ දියුණු කරගෙන ඉදිරියට ගමන් කරන්න අවස්ථාව ඕනෑම වෙලාවක හදාගන්න පුළුවන්. අරණ්‍යයේ ඉන්න භික්ෂුවට, ගමේ ඉන්න භික්ෂුවට ඒ දේ කරන්න බැරුව යන නිසා ගාමාන්තර විහාර වාසය ආන් එතනදී බුදුරජාණන් වහන්සේ මේ ශාසනික ගමනට මහත් වූ බාධාවක් කරන බව සඳහන් කරලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් සමයක නගරේ නගරයට යන ඉතා දීර්ඝ මාර්ගයක් තියෙනවා. මේ නගරේ ඉඳලා එහා නගරයට යන යන බොහොම දීර්ඝ මාර්ගයක් තියෙනවා. හැබැයි මේ මාර්ගයේ මිනිස්සු ඉන්නවා නම් මාර්ගයේ ගමන් කරන එකත් කරදරයි නාගිත. නාගිත මේ දීර්ඝ මාර්ගයේ ඉදිරිය බලහමත් පේන තෙක් මානෙක මිනිහෙක් නැත්තම් ආපහු හැරිලා බලහම පේන තෙක් මානෙක නිදහසක් නැත්තම් ඒ මාර්ගයේ ගමන් කරන පුද්ගලයාට ඒක බොහොම බොහොම පහසුවක්. ඒක ලොකු සුවයක්. මෙතන සඳහන් කරනවා මල මූත්‍රා කිරීමේ හදිසි අවශ්‍යතාවයක් ඇති වුණත් ඒකත් ඔහුට බාධාවක් නැතුව කරගන්න පුළුවන්. මොකද මාර්ගයේ මිනිස්සු යනව එනවනම් ඒ කාරණාවටත් බාධායි. එහෙ බලන්නත් ඕනේ, මෙහෙ බලන්නත් ඕනේ, නැත්තම් මාර්ගයෙන් ගොඩාක් බැහැරට යන්න ඕනේ. එහෙනම් එහෙම කරදරයක්වත් නැහැ. මේ දීර්ඝ මාර්ගයේ මිනිස්සු මිනිස්සු නැත්තම් එහෙනම් මේ විවේකය කියන කාරණාව කොයිතරම් වටිනවද කියන කරුණේ බුදුරජාණන් වහන්සේ මෙයින් මේ පැහැදිලි කරන්නේ. මේ හැම කාරණාවක් ළඟම නතර වෙලා ඊටාම දීර්ඝව ගැඹුරුව සාකච්ඡා කරන්න තියෙන දේවල් මේ මහා පුරුෂ විතර්ක අනුරුද්ධ ස්වාමීන් වහන්සේටයි වැට වැටහෙන්නේ. මේ කාරණා වැටහීම තුළ තමයි උන්වහන්සේ අරහත්ත්වයට දක්වා කරුණු සකස් කරගන්නේ නිසා මේ කරුණු අපි මෙහෙම සරලව සාකච්ඡා කරාට බොහොම ගැඹුරු කාරණා හතක් උන්වහන්සේට වැටහෙනවා. අටවෙනි කාරණා හසේ ඇවිල්ලා සිහිපත් කරලා දෙනවා. නමුත් මේ සියලුම මහා පුරුෂ විතර්ක බුදුරජාණන් වහන්සේ අනුමත කරන නිසා ඒවා බුද්ධ දේශනාවන් බවට පත් වෙනවා. දැන් අපි මේ කරුණු දක්වන්නේ තුන්වෙනි මහා පුරුෂ විතර්කයට අනුකූල වෙච්ච කාරණා. විවේකය පිළිබඳව කාරණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ යම් කෙනෙක් විවේකීව කටයුතු කරන්න සූදානම් වෙනවා නම් ඒ පුජ්‍යලයාගේ ආධ්‍යාත්මික සුවය ඊටාම ඉක්මනින් ඔහු හොයාගෙන එනවා. එහෙනම් මේ කාරණාවෙන් පින්නතුනේ අපිට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ මේ ලෝක සත්වයා එක්ක හැසිරෙන්න ඇත්තේ මොන තරම්නම් කරුණාවක් තියෙන නිසාද මොන තරම්නම් අනුකම්පාවක් තියෙන නිසාද මහා කරුණාව කියන කාරණාව මේ කරුණම හරියට අවබෝධ කරගත්තොත් අපිට මොන තරම් වැටහෙනවද මිනිස්සුන්ට ධර්ම දේශනා කළා භික්ෂුන් වහන්සේලාට අවවාද කළා ඊළඟට දානෙන් පස්සේ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කළා පෑවෙන්න කලින් ආපහු මිනිස්සුන්ට ධර්ම දේශනා කළා මිනිස්සු ගියාට පස්සේ නැවත භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කළා භික්ෂුන් වහන්සේලාගේ දේශනාව විවරණයකට දෙවියෝ සහ බ්‍රහ්මයෝ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. මධ්‍යම රාත්‍රියේ පහු වෙනකන් දෙවියන්ට බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කළා. මේ තරම් විවේකයට කැමති අපේ භාග්‍යතුන් වහන්සේ නමුත් Taman වහන්සේගේ විවේකයේ පසක තියලා ලෝක සත්‍යයට කොච්චර අනුකම්පා කරලා තියෙනවද කියන කරුණ එතනින් පැහැදිලි වෙනවා. නමුත් අපි විවේකයට කැමති නැති බවම පේනවා. පිරිස් එක්ක එකතු වෙන්න හැම වෙලාවෙම උත්සාහ දරනවා කියලා කියන්නේ ඔහුට විවේකයක් නැහැ නැහැ කියන එකමයි. පිරිසෙන් වෙන් වෙන්න හදනකොට ඇතිවෙන විවේකය යමෙක් තේරුම් ගත්තනම් ඔහු පිරිස් වැඩිපුර යවසන තැන්මයි නොයන්නමයි හැම වෙලාවෙම උත්සාහ දරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් පැහැදිලි කරනවා මේ ගමේ ඉන්න සමාධියේ තියෙන භික්ෂුවට වඩා අරණ්‍යයේ ඉන්න සමාධියක් නැති භික්ෂුව ශ්‍රේෂ්ඨයි කියලා. ඇයි ඒ ශ්‍රේෂ්ඨ වෙන්නේ? තමන් කැමති ආකාරයෙන් හොයාගෙන යන්න පුළුවන්. නිදිමතක් ආවොත් නිදිමත විතරයි තමන්ට බාධා කරලා තියෙන්නේ. ගමේ ඉන්නකොට බාධා නොඑක් ආකාරයෙන් ඇති වෙනවා. ඊළඟට පින්නතනේ මේකේ හතරවෙනි කාරණාවත් අපි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ මාර්ගයේ ගමන් කරන්න පුළුවන් ඊටාම වීරිය සහිත පුද්ගලයෙකුට විතරයි. හතරවෙනි මහා පුරුෂ විතර්කයේදී සඳහන් කරනවා ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස මහණෙනි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ අරඹන ලද වීරිය ඇති පුද්ගලයාට විතරයි කුසීත කම්මැලි පුද්ගලයාට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කිරීම ඉතාමත්ම අපහසුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොඳ වීරියක් තියෙන්න එතකොට මෙතන වීරිය කියන කාරණාවෙන් සඳහන් කරන්නේ වීරිය කියන කාරණාව ගැඹුරින්ම සිහිපත් කළොත් අපි සඳහන් කරනවා මේ චතුරංග සමන්නා අනාගත වීරිය කියලා. මොකක්ද මේ චතුරංග සමන්නාගත වීර්ය කියලා කියන්නේ? ලේත් මසුත් වියලි යතුත් වියලි ඒවා. ලේ සහ මස් එකක් හැටියට ගණන් ගන්න. ලේත් මසුත් වියලි යතුත් වියලි ඒවා. ඇටත් නහරත් හමක් ඉතුරු වෙතොත් ඉතුරු වේවා. මේක තමයි චතුරංග සමන්නාගත වීර්යය. මේ මේ වීර්යෙන් යුක්තව ධර්ම මාර්ගයට බැහැගන්න යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් ඒ පුද්ගලයාටම මේ ධර්මයේ වහවහ වහවහ වැටහෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ ශ්‍රේෂ්ඨ උත්තර වූ ගැඹුරුතර වූ ධර්මයේ වටහා ගන්නවා කියන එකේ තරම් පහසු පහසු නෑ. එහෙනම් පින්නතනේ මේ කාරණාත් එක්ක අපිට කල්පනා කරන්න තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් අති දීර්ඝ කාලයක් බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරමින් සොයාගෙන ආපු ලෝක ධාතුවේ හැබෑ යථාර්ථය. ලෝක සත්‍යයගේ නිවන පැහැදිලි කරලා දුන්න බුදුරජාණන් වහන්සේගේ දහම අපි ජීවිත කාලයක් මේ කාරණාවට මේ විදිහට එළඹෙන්නේ නැත්නම් මතු පිටින් ස්පර්ශ කරලා මැරිලා යනවා මිසක් ඇතුලේ තියෙන හරයෙන් කිසිම දෙයක් දැකලා මැරෙන්නේ නැහැ. ඒක දැකලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන මේ සඳහන් කරන්ට යෙදෙන කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියන කාරණාව භුක්ති විඳින්න යමෙක් උත්සාහ දරන්නේ නම් මේ ලෝකෙ ඔහුම ඔහුම ශ්‍රේෂ්ඨයි. ඔහුම උත්තරීතරයි. ඒ කාරණාවයි බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරන්නේ. ඒ නිසා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ මේ විවේකයෙන් යුක්ත වෙච්ච පුද්ගලයාටම මේ උතුම් වූ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ සඳහා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පුදුමාකාර වීරියක් උන්වහන්සේගේ ජීවිතය තුළ අරගත්තා. මාස 8ක් හිටගෙනමයි ජීවිතය ගෙවෙන්නේ. මාස 8ක් කල්පනා කරලා බලන්න පුළුවන්ද කියලා. මාස 8ක් හිටගෙනමයි උන්වහන්සේ මේ කාරණාව සම්පූර්ණ කරන්නේ මොන තරම් වීරියක් වඩනවද සංසාරයෙන් එතර යන්න. ඒ වීරියත් එක්ක කල්පනා කරලා බලනකොට අපි මේ දරන්නේ මොන වාගේ වීරියක්ද? මෙහෙට කටයුතු කරලා අපි නම් කවදා සංසාරයෙන් එතර යන්නද කියන කාරණාවට ආපහු යන්න වෙනවා. ධර්මදේශනාව සඳහා තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා තුන්වෙනි මහා පුරුෂ විතර්කය යම් ප්‍රමාණයකින් අපි සාකච්ඡා කළා. හතරවෙනි මහා පුරුෂ විතර්කය ඉදිරියට සාකච්ඡා කරන්න කාලය මදි නිසා අපි මේ ධර්මදේශනාව මෙතනින් අදට නිමා කරමු. අනුරුද්ධ සූත්‍රය ආශ්‍රයෙන් තවත් ධර්ම දේශනා කීපයක් මේ මහා පුරුෂ විතර්ක ඔස්සේ සාකච්ඡා කරන්න ඉඩ තියාගනිමි. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක අත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා